නන්දික මහත්මයා සාන්දරණ සර්ණයි පොඩි ප්‍රශ්නයක් ඔව් කෙටි ප්‍රශ්නයක් මේ ඕජාව කියන එක තේරුම පොඩ්ඩක් පැහැදිලි දෙන්න සංසය ඒක ආපෝතිජ සමග සම්බන්ධ වෙන එකද නැත්නම් ඒක ඕජා ඕජා කියන්නේ මොකක්ද කියලා ඕජා කියලා කියන්නේ අපි ගන්න ආහාරයේ තියෙන අභිනව රූප කොටාස උපදවන්න පුළුවන් විදිහේ ඊතා සියුම් රූප කොටාසයක් ඕජා ඕජා කියලා කියන්නේත් එක්තරා රූපයක්. එතකොට දැන් සුද්ධාෂ්ටක හැටියට රූප රූප තියෙන්නේ තනි තනියෙන් නෙමෙයි කලාප හැටියට එකට එකතු වෙලානේ. එතකොට ඒකට එකතු වෙච්ච එක අනිවාර්යෙන් තියෙන රූප 8ක් තියෙනවා. ඒ ඒ 8 තමයි කුඩාම රූප කලාපය ගත්තාම ඒක තමයි සුද්ධාෂ්ටක කියලා හඳුන්වන්නේ. ඒ සුද්ධාෂ්ටකයේ පටවියාපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට සෑම රූප කොට රූප කලාපයකම ඕජා කියන රූපය තියෙනවා. එතකොට නමුත් ඒ ඕජා රූපය නඩත්තු කරාම තමයි ඒකෙන් තව තව රූප කොටස් උපදවන්නට පුළුවන් වෙන්නේ. ඒ ඕජා රූපයෙන් උපද්දවන රූප තමයි ආහාරජ රූප කියලා කියන්නේ. ආහා දැන් රූප උපදවන සාධක හතරක් තියෙනවා. කර්ම, චිත්ත ඍතු ආහාර කර්ම කියන්නේ කර්ම ශක්තිය චිත්ත කියන්නේ සිත ඍතු කියන්නේ උණුසුම ආහාර කියලා කියන්නේ අර ඕජා ගුණය. එතකොට හැම රූපයකම ඕජා ගුණයක් තියෙනවා. හැබැයි ඒ ඕජා ගුණය දුර්වල මට්ටමින් තියෙන්නේ. ඒක අපි බාහිරින් ගන්න ආහාරවල ඕජා රූපය අධිකයි. ඒ අධික නිසා එය එය සහාය වුණාට පස්සේ තමයි අර කයේ තියෙන රූප කොටාස වල ඕජා ගුණයට පුළුවන් වෙන්නේ අභිනව රූප කොටාස උපද්දවන්න. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් අපි තමු අපි ගහක් හිටවනවා. ඒ ගහේ පළ දැරීමේ හැකියාව තියෙනවා. තිබුණා උනාට ගහ පළ දරන්නේ නැහැ. තියෙනවා. ඊට පස්සේ අපි මේකට පළ දරන පොහොර ටිකක් එකතු කරනවා. එකතු කරපු ගමන් බොහොම ඉක්මනින් ටික කාලෙකින් පළ දරන්න පටන් ගන්නවා. එතකොට පළදරීමේ ගුණය ඒ ගහේම තියෙනවා. ඒ බීජ නියාමයේ තුලම ඒ ගහ තුලම සැකසීලා තියෙනවා මේකට අදාළ ඵලයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව. ඒක අර පොහොර ටිකෙන් ඇති කරනව නෙමෙයි. හැබැයි පොහොර ටිකෙන් අරක උත්තේජනය කරනවා. උත්තේජනය කරපු ගමන් ඵල දරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ශරීරයේ තියෙන හැම රූප කොටාශයකම හැම සුද්ධාෂ්ටක රූපයකම ඕජා ගුණය තියෙනවා තිබුණා වුණාට ඒක අභිනව රූප උපද්දවන්න සමත් වෙන්නේ බාහිරින් ගන්නා ආහාරයේ තියෙන රස ඕජාව එකතු වුණාට පස්සේ ඒ නිසා ඕජා වෙන් ඇති කරන ආහාරජ රූප ඇති කරන්නේ විඥානයේ සහිත කයක පමණයි කියලා දැක්වෙනවා අනිත් කර්මජ චිත්තජ රූප කොහොමත් විඥානයක් නැති රූප කොටසක උපදින්නේ නැහනේ. ඒ කියන්නේ ගහක ගලක කොතනකවත් උපදින්න විදිහක් නැහැ. හැබැයි දැන් ගහක අපිට පේනවා ගලක් වගේ නෙමෙයි ගහ වර්ධනය වෙනවානේ. ඒකට පොහොර වතුර එකතු කරගෙන මේක වැඩෙනවා. ඒතකොට යම්කිසි ජීවයක් තියෙනවා. ජීවයේ තියෙන අර බීජ ශක්තිය නිසා බීජ නියාමයේත් එක්ක නමුත් ඒ ජීවය තිබ්බා වුණාට එතන විඥානයක් නැති නිසා මෙතන ආහාරජ රූප කියන කොටස උපද්දවන්නේ නැහැ. ඒ නිසා ගහේ ඇති වෙන්නේ අර ගලක ඇති වෙනා වගේම ඍතුජ රූප විතරයි. ඒ කියන්නේ උණුසුමින් හට ගන්නා රූප පමණයි. විඥානයේ සහිත කයක විතරයි ඕජාවෙන් නිර්මාණය කරන ආහාරජ රූප නිපදවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඕජා රූපයයි කියලා කියන්නේ අභිනව රූප උපද්දවන්නට පුළුවන් ආහාරජ ගුණය. ආහාරයේ ඒ ගුණය බහුලව තියෙනවා. හැම රූප කොටාශයකම ඕජා රූපය තියෙනවා. අර මේක උත්තේජනය කරනවා. පැහැදිලි සංස්කෘතිය රසන්නේ.